ඒ විදිහට ඒකොටට ගිය නැත්නම් චිත්තක්ෂණයකට හෝ මම මගේ චිත්ත ප්‍රවෘත්තිය නීවරණ නැහැ. මට දැන් නීවරණ නැත්තත් මම දාන්නවා. ඒ නීවරණ නැත්තත් වර්තමාන කාම සංඥාවෙන් වෙන්වීමක් විතරක් නෙවෙයි මට ඉස්සරහටත් චිත්තක්ෂණ කීපයක් විනාඩි කීපයක් නැත්නම් පැය මෙච්චර ගාණක් මේ නීවරණ නැත්තත් පාත්තන්න පුළුවන් කියලා සම්ප්‍රායික කාම සංඥාවකමුත් වෙන් වෙන්න තරමට අදිෂ්ඨාන ශක්තියක් ඇති යෝගාවචරය දිහා ආර්යයන් තත් ආර්ය සත්‍යටපත් වුණාට පස්සේ එදාම මේ හිටියේ මෙන්න මෙතනයි කියලා සලකා බලන තැනේදී සර්වඥාන්සේ අලුත් පරිච්ඡේදයක් කරලා පෙන්නනවා යේච ditta dhammika රූපා යේච සම්ප්‍රායිකා රූපා කියලා මේ විදිහට නීවරණ තොර තත්වයකට හිතපත් වෙලා ඒකේ ඉස්පාසු වෙලා කලකොල ගති නැති වෙලා කෝඩු ගති නැතිලා දැන් ඒකේ තහවුරු වෙච්ච කෙනාට තමන් භාවනා කරන මූල කර්මස්ථානය පළවෙනි වතාවට ධාතු වශයෙන් පේන්න පටන් ගන්නවා. එවිටනම් රූප තමන් භාවනාවට ගත්ත කර්මස්ථානයේ රූප කොටස කායනුපස්සනාව රූප කර්මස්ථානයේ ධාතු වශයෙන් පේන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට එතෙක් ඒ යෝගාවචරයා ආශ්වාස ප්‍රශ්වාස කියන නම තමයි පාවිච්චි කරේ. එතෙක් ඒ යෝගාචර පිම්බීම හැකිලිම කියන නම තමයි පාවිච්චි කරේ. එතෙක් ඒ යෝගාචර සක්මන් කරන මේ වම් පාය මේ දකුණු පාය කියන වචන පාවිච්චි කරේ. එයා තාම ඉන්නේ සම්මුතියේ. නමුත් යම් වෙලාවක පරියන්කේ මං හිතන්නේ මේ වෙලාවේදී නිදර්ශනයක් වශයෙන් ගන්න කොහොඳයි පරියන්කේට ගිහිල්ලා පරියන්කේ ටික වේලාවක් නීවරණ බාධාවෙන් තොරව ඒ කියන්නේ කාම සංඥාවන්ගෙන් පීඩා තොරව දැන් ආනාපානෙට මුණ දාගෙන ඉන්නවා නැත්නම් බිම්බි මැකිලිමට මුණ දාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට ඒ ආස්වාස ප්‍රසආචෝ බිම්බි මැකිලිම හෝ සබ්බකාය පරිසංවේදී අසසී සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසී සාමීති සික්කති කියන විදිහට ඒ ආස්වාසිය මොහොතක නගින රැල්ලක් ඇවිල්ලා බහැල යන්නසෙයි ප්‍රස්වාසයේ මුහුදු දී ඇති වෙන රැල්ලක් ඇති වෙලා බහැලා යන්නාසේ හොඳට මේක දිහා බලන්න පුළුවන් ඉස්පාසු ඇතුව. ඉස්සර වගේ කොහොමද මං ආශාසය අල්ලගන්නේ කොහොමද මුල අල්ලන්නේ කොහොමද මැද අල්ලන්නේ කොහොමද අග අල්ලන්නේ කියලා කලකොලයක් සාබකෝලයක් මොකුත් නැතුව මේ නැතුණා මෙන්න ඉහළ නැංක මෙන්න පහළ ගියා. මෙන්න ප්‍රස්වාසයේ මතුණා මෙන්න ඉහළට ගිහලා බහැලා ගියා කියලා ඒක දිහා හොඳට මේ මේ ප්‍රස්තාරයක් දිහා බලා ඉන්නා වගේ තරංගයක් දිහා රැල්ලක් දිහා බලන වගේ එහෙම බලාන ඉන්න පුළුවන් වෙනකොට ඒ යෝගාචර ඉස්සල්ලාම වතාවට මේ ආස්වාස රැල්ල මේ ප්‍රසවාස රැල්ල කියලා තේරුම් ගන්න උත්සාහ කරාවි. උත්සාහ ගන්න එක ප්‍රායෝගිකයි. එතකොට යා ආස්වාසය පාස දන්නවා මේක ප්‍රසවාසය නෙවෙයි කියලා. ප්‍රසවාසය පාස දන්නවා මේක ආස්වාසය නෙවෙයි කියලා. ඒ මොකද ඒ ආස්වාසයට ප්‍රසවාසයට ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ඒවට අපි පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ගති කියලා කියනවා. භාව ලක්ෂණ කියලා කියනවා. පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. ඉතින් මේ යෝගාවචරය නිකන් හරක් රැනක ඉන්න මේක නෑ මේ නෑම්බියක්, මේ නාම්බෙක්, මේක වස්සෙක්, මේක වැස්සියක්, මේක වදපු දෙනක්, මේ මහානාම කොන ආදි වශයෙන් අර හරක් රැලේ එක එක සතා වෙන්වෙන් වශයෙන් දැනගන්නවා වගේ යම් මේ ආශ්වාසය එනකොටම හොඳටම පිරිසිඳලා දකින්න මේක ප්‍රස්වාසය නෙවෙයි. මේ ශබ්දයකට හිත පිට ගිහිලා නෙවෙයි. මේ හිතවිල්ලක් නෙවෙයි. මේ වේදනාවක් නෙවෙයි මෙන්න ආස්වාසය. ඉතින් ආයේ ආස්වාසය කොච්චර සාංශුද්ධයෙන් බලනවද කියනවනම් ආස්වාසය පාසා ඒ ආස්වාසයට ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, සබභාව ලක්ෂණ සටහන් සහ ආකාර වශයෙන් දකින්න. ඒකට කොච්චර එළඹ පෙළඹ වීරියෙන් බලාන හිටියත් ආශ්වාසයේ ගෙවිච්ච ගමන් ප්‍රශ්වාසයේ විශේෂිනුත් ඒහා සමාන උද්‍යෝගයකින් ඒහා සමාන එළඹ පෙළඹ වාසය කරන්න පුළුවන්. එතකොට ආශ්වාසයේ නැති ප්‍රශ්වාසයේ පමණක් තියෙන ලක්ෂණත් හරියට අහුලන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ අර කාම සංඥාවගේ පීඩාව නැති වුනහම පමණයි. ඒක නිසා පටිපක්ක විගමනයේන ගම්බීරෝපි ධම්මෝ සුඛාපසුපාකටෝ භවෙය කියලා මේක අටුවාචාරින් වංශලා කියලා තියෙනවා ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් තොර වුණාට පස්සේ ධර්මයේ ගැඹීරත්වය තමයි භාවනා කරන භාවනා ආරමුණේ ගැඹීරත්වය හොඳට ප්‍රකට වෙනවා. ඉතින් මම මේ ටික කියනකොට මේ ප්‍රායෝගික පැත්ත කියනවනම් මෙතෙන්ද යනකම් භාවනාව යම් මට්ටමකට තලතුණා වෙනකම් මේ නාම රූප පරිච්ඡේද ඥානෙ දකින්නයි අරව බලන්නයි මේව බලන්නයි ගියාට පේන්නේ නැහැ. ඒ නිසා Taman ඉස්සල්ලාම කරන්න ඕනේ යම් ප්‍රමාණයකට අරමුණත් එක්ක වැඩ කරලා වැඩ කරලා සතියක් ඇති කරගෙන සමාධියක් ඇති කරගෙන ඒ සතියට ඒ සමාධියට හුරු වෙන්න ඒක සබකෝල නැතුව නිකන් gedara ගියාවා. ආගන්තුක ගතියක් තියෙන නරකයි. ආගන්තුක නැති තිබ්බොත් අරමුණ දිහා දුරස්ත බැල්මකින් බලන්න බෑ. ඒ නිසා යෝගාවචරයා බණ අහනකොට පොත් කියවනකොට හරි ආශාවක් ඇති කරනවා අනේ මට නාම රූප පරිච්ඡේඥානේ පහළ වේවා කියලා. ඉතින් ඉඳගත්ත ගමන් අහනවා මොකද්ද නාමේ මොකද්ද රූපේ කිය කිය අවසන් හදනවා. තාම මේ තැම්බිච්ච නැති අලයක් කණ්ඩ හදනවා. ඉතින් යෝගාවචරය සුවිරු ඥාන ඇති කෙනෙක් නම් ඉඳගත්ත ගමන් නාම රූප පරිච්ඡේද ඥානයක් ඕනෙත් නෑ අරමුණක් ඕනෙත් නෑ ඉඳගෙන ඉන්නකොට මට සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද කියන එක විශාල වශයෙන් සලකනවා සලකලා ඒ සන්තෝෂය හරහා අර පළපුරුදු මූල කර්මස්ථානයේ ස්වභාවයෙන් මතුවෙන නැත්නම් අඹාගෙන ගිහිල්ලා උදුර ගන්න හදනවද කියන එක හොඳට සලකනවා. අඹාගෙන යෑම හොඳ නෑ. උදුර ගන්න හදන එක හොඳ නෑ. අරමුණ මතුවෙන්න ඕන. මතුනාට පස්සේ අරමුණත් එක්ක මේ කෙටි ආශා දීග ආශාසේ මේ දිග ප්‍රසාසෙ මේ කෙටි ආශාසේ මේ දිග ප්‍රසාසෙ කියලා අරමුණත් එක්ක අලුතෙන්ම සුහද වෙන්න යාළු වෙන්න මිත්‍ර වෙන්න උත්සාහ කරනවා කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් ඒ පියවර ටික කෙරුවට පස්සේ දක්ෂ යෝගාවචරයට බොහොම ඉක්මනට ආනාපාන 1 2 දකින්නකොටම හිත තැම්පත් වෙනවා. ඒක ඉතින් අර ආශේවන ප්‍රත්‍ය ගොඩක් කරලා තියෙන නිසා ආධුනිකයෙක් කරනකොට තමයි විනාඩි 30ක් අතර ලැබුණත් යන්න පුළුවන්. නමුත් අරමුණ මේ විදිහට දැපෙන දැමිලා ආණ්ඩුපට්ටු වෙලා මේචල් වෙලා ආම්බන් වුණාට පස්සේ එයාට නිකන් අරමුණත් එක්ක කෙලිම මොනට මොන දාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් එනවා. එතන ගියාට පස්සේ තමයි ඒ ලැබෙන ස්පාසුව තුල තමයි නීවරණ ධර්මයන්ගේ කාම සංඥාවන්ගේ දුරුභාවය දැනගත්තට පස්සේ තමයි යාට අරමුණ බොම විෂදව විස්තරව ස්වභාව ලක්ෂණ අසටහන් ආකාර වශයෙන් බලන්න පුළුවන්. ඉතින් එතෙන්ද එනකන් ඒ දේ බලන්න ගියාට පේන්නේ නැහැ. එතෙන් ගියාට පස්සේ බැලුවේ නැත්තම් ඒකත් අවස්ථාව පැහැරීමක් වෙනවා. ඉතින් ඒ නිසා එතෙන් යනකම් යෝගාචර කටයුතු කරන්නේ සතිය සමාධිය තහවුරු කරගන්න. ඒ නිසා කවදාකවත් මම සත්‍යමත් පුද්ගලෙක් මම සමාධිගත පුද්ගලෙක් කියලා කවදාකවත් වාසියට ගන්නෑ. ඒ සතිය සමාධිය එතන එතන උපයන්න ඕනේ. උපයගත්තට පස්සේ උපයන්න හේතු වෙච්ච අරමුණෙම සතිපට්ඨානට නංගනවා. සතිය සමාධිය උදව් කර නැති කරගන්න උදව් වෙච්ච ආස්වාස ප්‍රසවාසයේම විමසුණු වනට ලක් කරනවා. විමසුණුවට ලක් කිරීම සිද්ධ වෙන්නේ විපස්සනා ශේෂ්ත්‍රේ පමණයි. සමත ශේෂ්ත්‍රේ නම් ඒ අරමුණට බැහැගෙන හිත දිත්ත ධම්ම සුඛේ නතර වෙනවා. විපස්සනා කරන යෝගාවචරය මේ එතෙන්ද උදව් කරපු එතෙන්ද එනකන් එතෙන්ද නගින්න උදව් කරපු අරමුණම විමසුණුවට ලක් කරනවා ධම්ම විචය ඇති කරනවා. එහෙම නැත්නම් විචාර බුද්ධියට ලක් කරනවා. ලක් කරාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා එතෙන්ට එනකන් මේක මං නැවත නැවතත් කියන්න හොඳට එතෙන්ද එනකන් ඒ යෝගාචර මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා වෙන් කරගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේ ප්‍රයත්නේ සාර්ථක වෙනකොට එnde එnde ආශ්වාස ප්‍රශ්වාස දෙකේ තියෙන වෙනස්කම් ක්‍රමයෙන් දිය වෙලා ගිහිල්ලා දෙකේම සමාන ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හරක් ගාලා බලපු කෙනාට පේනවා මේ නෑම්බියක් මේ නාම්බෙක් මේ වස්සෙක්, මේ වැස්සියක්, මේ වදපු දෙනක්, මේ මහගොණයි කියලා තේරුම් ගත්ත එක නට ඈතිල බලන්න පේනවා මේ සේරම හරක් කියන එක. මේ සේරම හරක්. සමහරලාට මේ සේරම අපේ දේශීය හරක්. එනතන් මේ මුළු පට්ටියේම අයේෂර් හරක්. එනතන් මේ මුළු පට්ටියේම ජර්සි හරක්. එනතන් ෆ්‍රීෂන් හරක්. එනතන් කියලා හරි මොනවා හරි කියලා තියෙනවා. ඒ පට්ටියේම එක එක අතර පෞද්ගලික ලක්ෂණ තිබ්බට මේ සියල්ලටම පොදු ලක්ෂණයක් පෞද්ගලික ලක්ෂණ හරහ පච්චත්ත ලක්ෂණ හරහ අච්ඡන්ත අච්ඡන්ත ලක්ෂණ කියලා කියනවා හරහ මේ යෝගාවචරය වැඩි වේලාවක් ඇසුරු කරන්න කරන්න කරන්න පෞද්ගලික ලක්ෂණ වල විරංජන නිරෝධ ක්ෂය වය සිද්ධ වෙන අතර පොදු ලක්ෂණයන්ගේ මතුවීම මේ මනුස්ස හිතකට බුදුහාමුදුරන්ගේ උපක්‍රමයෙන් තොර කද්දාකත් අල්ලන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක තව පැත්තකින් කිව්වොත් පෞද්ගලික ලක්ෂණ බලන්නේ නිත්‍ය සංඥාවයි. මේ ආස්වාසික පවතින දෙයක් ඊගාට එන්නේ ආස්වාසී ඊගාට එන්නේ ආස්වාසී කරලා තද නිත්‍ය සංඥාවක ඉඳන කෙනාට විතරයි පෞද්ගලික ලක්ෂණ වෙනුවෙන් ප්‍රයත්න කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ කිසියම් පැකිලීමක් තුරගෙන ඇති කරගන්න නිත්‍ය සංඥාවකම ගණී කියලා හොඳට බලපං. ඒ ආස්වාසේ දිග බලල අංග ප්‍රත්‍යංග ව්‍යංජන අන ව්‍යංජන ස්වභාවික ලක්ෂණ හොඳට බලලා ඒක එක මල්ල කරදා. ප්‍රසවාසයේ අරගෙන ප්‍රසවාසයේ තියෙන ස්වභාවික ලක්ෂණ බලලා එක එක මල්ල දාලා දෙක වෙන් කරලා බලන්නේ කියලා බලාන බලාන යනකොට මේ යෝගාවචරය සාර්ථක නැහැ. ඉතින් මම මේ වචනේ කියන විපස්සනා යෝගාවතරෙක් නා. ඊට තේනවා බලාන බලාන යනකොට පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පොදු ලක්ෂණ මතුවීමට පටන් ගැනීමත් සමගම පෞද්ගලික ලක්ෂණ වල තියෙන විචිත්‍රත්වයේ විරංජනේ වීමත් සමගම ක්ෂය වීමත් සමගම වැය වීමත් සමගම ඒකාකාරීකම නිදිමත ගතිය, කම්මැලි ගතිය, එපා වෙන ගතිය, පාළු ගතිය, තනි වෙච්ච ගතිය, ආශරණ වෙච්ච ගතිය වුණියමක් වාගේ කලා මේ මා තමන්ගෙට ඇතිවෙච්ච අවාසනාවන්ත වාතාවරණයක් විදිහට හිතට වදින්න පටන් ගන්නවා. මේ යෝගාවචරය දන්නේ නැත්නම් මේ පෞද්ගලිකසනරා පුද්ගල පොදු ලක්ෂණ මතුවීමේදී සිදුවෙන ආකල්පමේ වෙනසක් මෙතන සිදුවෙන්නේ කියලා ඒ යෝගාවචරය ඈනුම් අරින්න පටන් ගන්නවා. නිදි කිරා වැටෙන්න පටන් ගන්නවා. පාළුවක් තේරෙන්න පටන් ගන්නවා. එපා වීමක් එන්න පටන් ගන්නවා. කම්මැලි වීමක් එන්න පටන් ගන්නවා. අසරණ ගතියක්, තනි වෙච්ච ගතියක්, වක්කාර ගතියක්, මහා ලකුණු රාශියක් එනවා ඒක ඔක්කොම මහා මුස්පේන්තු ලකුණු වගේක්. මම මේ වචනේ පාවිච්චි කරලා සමා වෙන්න. මේ මුස්පේන්තු ලකුණු පහළ වෙන්නේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණ පහළ වෙනකොට. නමුත් යෝගාවචරයේ අසුවිරු ඥාන නැති කෙනෙක් නම් එයා හිතනවා මගේ සතිය කැඩිලා අරමුණ එපා වෙලා. එතකොට පරියන්කයෙන් විශාල වේදනා රාශියක් එන්න බලනවා. අර මෙතෙක් කළ යටපත්ලා තිබුණාට හිතවිලි දෝරෙන්න පටන් ගන්නවා. පිට තිබුණු ශබ්ද කීරි ගාන සීතියට එන්න පටන් ගන්නවා. දැන් ආයෙහෙරෙන් නීවරණ ඇවිල්ලා විරිත්සගෙන විරිත්තගෙන පයින් හදනවා වගේ. බහම අනතුරුදායක තත්යකට. එහෙම නැත්නම් තීරණාත්මක තත්යකට භාවනා මනසිකාරයපත් වෙනවා. අන්න එතෙන් එනකොට මේ යෝගාවචරය මේ රූප කියන දේ හඳුනාගෙන තිබුණ නැත්නම් අහලා තිබුණ නැත්නම් එයාට පේන්න තියෙන්නේ මේ භාවනා කර්මාන්තේ පාවීමක්. තමයි මේ කරගෙන කය එපා වීමක්. අරමුණ බේන්නෙත් නෑ, අහුවෙන්නෙත් නෑ. ඒකත් එපා වීමක්. බැලුව බැලුවත භාවනා නැගිටට පස්සෙත් එපා වීමක්. ඒක නිසා යෝගාවචරයට පේනව මොනවා හරි පටලැවිලා, වැරදිලා. ඉතියා පුළුවන් තරම් නැවත නැවතත් හයියෙන් හුස්ම අරගෙන හරි ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස උත්සාහ කරන්න බලන්න. එහෙම නැත්නම් ඇස් දෙක අරලා වටපිට බලලා හරි අර ගිවන් වෙච්ච පෞද්ගලික ලක්ෂණ නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව ස්ථාවර කරන්න හදලා. නම කවදා හරි මේ ආර්ය ශාවකයෙක් නැවත Taman සලකා බලනකොට පුණජපරම් භික්කවේ ආර්ය ශාවකෝ इति පරිසංචික්කති යේච කාම සංඥා යේච කාමා සම්ප්‍රායිකා යේච කම්මා දිත්ත ධම්මික ආදි වශයෙන් ගිහිලා යේච රූප ධම්මා යම්සේ රූප ධර්ම වගේක් තියෙනවද මං එදා මට පටන් ගන්නකොට නම් සර්වචනාංශී කියපු විදිහට මෙන්න ආස්වාසේ දිගේක මෙන්න ආස්වාසේ කොටේක මෙන්න ආසාතේ ප්‍රස්වාසයේදී ගේක කොට ඒක වගේ පෙන්වන නමුත් සබ්බකාය පරිසංවේදී වෙනකොට මේකේ ඔක්කොගෙම තියෙන ආශ්වාස ප්‍රස්වාසයේ සමාන ලක්ෂණ වගේක් ආන්නේ වෙනකොට මෙනෙහි කරන්නත් බැරුව යනවා කම්මැලිකමකුත් එනවා ඊට පස්සේ යෝගාවචරය හිතුවොත් ඒක මේක වගේ බුද්ධිලික දෝෂයක් නැත්නම් භාවනා වැරද්දක් කියලා ඒ යෝගාවචරය මේ ගොළු වෙනවා කතා කරගන්න බැරි වෙනවා ඉතින් අන්න එවැනි වෙලාවට මේ යෝගාවචරයට මේක කියලා දීලා මේක මෙහෙම ඇති මෙහෙමයි. ඒ වෙලාවේදී පස්සට තල්ලු කරන තමයි මේ කෙලෙස් උත්සාහ කරන්නේ. නමුත් අපේ සරුවචන්නාංශේ ප්‍රස්ථාරේ ඇඳලා දීලා තියෙනවා. මෙතනදී මේ වගේ භූතෙක් කෙන බව පෙන්නනවා. මෙහෙම මෙහෙම යක්කු වගේක් එනවා. මෙන්න මෙහෙම ප්‍රේතී වගේක් එනවා. මෙන්න මෙහෙම බොරු වලවල් වගේක් තියෙනවා. උඹ මෙන්න මේ පාරදී ගේම් ඵලයන් කියලා. සරුවචන්නාංශේ මේ වෙලාවට ওই විපස්සනා උපක්ලේශ කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙනකොට ආශ්‍රත් ප්‍රසවාස දෙකේ වෙනස නැති වෙනවා. මෙනේ කර ගන්න බැරි වෙනවා. නීරස ගතියක් එනවා. කම්මැලි ගතිය එනවා. හැබැයි මේ අර ආර්ය ශාවකෙක් වශයෙන් නැවත සලකා බලන විදිහට නම් පේනවා මේ වෙලාවේ හුස්ම නැතුවම නෙවෙයි. හුස්ම නැත්තම් මැරෙන්න එපායි. නමුත් මොන තාලෙන්වත් හුස්මක් නැහැ කියන මට්ටමට යනකම් හුස්ම සිවුම් වෙච්ච බව නම් හැබෑව ආශ්‍රස් ප්‍රසාසයේ වෙනස දක්ක ගන්න බැරි වෙන මේක හුඟාවක් යෝගාවචර තමන්ගේ අත්තරදක් විදියට සතිය වැරද්දක් විදියට සමාධි වැරද්දක් විදියට සලකනවා. අන්න එහෙම නොසලකා මේ රූප ධර්මයන්ගේ වෙනසක් මේ රූප ධර්මයන්ගේ වෙස්මාරුවක් මේ සිද්ධ වෙන්නේ මෙන්න මේකට බුදුහාමතෝ ශාස්ත්‍රීය වශයෙන් පාවිච්චි කරන වචනේ තමයි විපරිණාමය. රූපයන්ගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. බලාගෙන හිටියොත් ඒ ඕනම රූපයක් දිහා බොහෝ වෙලා බලා හිටියොත් අනිවාර්යයෙන්ම විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක සඳහා ආස්වාද ප්‍රසආසීම විය යුතු නැහැ. පිම්බීම ඇකිලින් පටන් ගත්තත් එච්චරම තමයි. තවත් පැත්තකින් කියත හැකි පිම්බීම ඇකිලි වචන කියවිච්ච නිසා මේ විදිහට පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණ දා පොදු ලක්ෂණට යනකන් තමයි යෝ පිම්බීම ඇකිලිමද ආනාපානෙද මොකද්ද කියන්නේ. පොදු ලක්ෂණ කියාට පස්සේ ඔය ඔක්කොම එකයි. නමුත් මේක වැදගත් සම්දිස්ථානයක් මෙතෙන් යෝගාචරය අන්දවන්ද වෙනවනේ යෝගාචරය අව탁සීරුවටපත් වෙනවනේ යෝගාචරය හුලම් බහිනවනේ බැටරිය ඩිස්චාර්ජ් වෙනවනේ ඒක නිසා කියනවා ආනාපානිය අල්ලගත්තා නම් ඒක දිගේම ඵලයක්. පිම්බීම ඇකිලිම අල්ලගත්තා නම් බැඳගත්ත පෙරේ ගහගෙන ඵලයක්. මෙතෙන්දී උගක් වෙලාට පිම්බීම ඇකිලි ආනාපානට මාරු වෙනවා ආනාපානලා පිම්බීමට මාරු ඉතින් යෝගාවචරය හරියට මේ මේ පොල් ගහ වෙලින් කෝච්චි පාර මාරු වෙනකොට මේ පැත්තට දැම්මද මේ පැත්තට දැම්මද කියලා ශංකරන තැන අල්ලගන්න බැරි වුණොත් වගේ මේ පැත්තට දැම්මොත් එක දිහාට යන්නේ මේ පැත්තට දැම්මොත් එක දිහාකට යන්නේ. ඒ තරම් බය වෙනවා. නමුත් මේ ආශ්‍රත ප්‍රසවාසය කියන්නේ පිම්බීම ඇකිලිම කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවමයි. මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ අරමුණු වශයෙන් පටලැවිල්ල තියෙන්නේ ගුරුකුල වාද තියෙන්නේ භාවනා ක්‍රම තියෙනවා පෞද්ගලික ලක්ෂණ කියන ශේෂ්ත්‍රේ පමණයි. පොදු ලක්ෂණයට ගියාට පස්සේ ඕකේ තියෙන්නේ පඨවි ආපෝ ධාතු ಗುಣ ටික විතරයි ඒ දිහා බලනකොට ඒ යෝගාවචරය මේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණයටපත් වීම මම හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ භාවනා ජීවිතේ ලොකු වෙනවයි කිය. ලිංගික පරිණතයටපත් වෙනවා වගේ දෙයක්. සාමාන්‍ය පිරිමින්ට වැඩිය ගෑනු පක්ෂයේ එක හරි වැදගත්. ලිංගික පරිණතයටපත් වුණාට පස්සේ රසායනික ශරීරයේ සෑහෙන ලොකු වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ අම්මලා දාත්තලා කෙල්ල ගෙට ගන්නවා. ඊට ඉස්සෙල්ලා නම් ඕන තැනක ඔය හෙල්ලම් කරලා හරි මේ ඇවිදතර ප්‍රශ්නයක් නැහැ. ඒ කෙල්ල ලොකු වුණාට පස්සේ කොල්ලා එන හැටි අරන කෙල්ල ගෙට ගන් කියලා ගෙට ගත්තට පස්සේ ඒ ඩිංගික් පරිණතියත් එක්කම ඒ ළමයාට සංස්කෘතික වශයෙන් විශාල වෙනසක් ඇති වෙනවා සම්ප්‍රදාන කුල පවුලක හැදෙන ගෑනු දරුවෙකුට. අනේ ඒ වගේ වෙනසක් යෝගාවචරයට මේ රූප ධර්ම વિશે තේරුම් ගන්න වෙනවා. භාවනා ඉදිරියට හැලහැප්පීමකින් තොරව ගෙනියන්න ඒ නිසා යෝගාවචරයට පෞද්ගලික ලක්ෂණ දකින්නකම් ආස්වාද ප්‍රසවාසී ආස්වාසේ සීතලයි ප්‍රසවාසී උණුසුමයි ආස්වාසේ කම්පන චංචල ගතියක් තියෙනවා ප්‍රසවාසී බොහොම සාන්තයි එක දිගයි මේක කොටයි කියලා කරගෙන කරගෙන ගියාට පස්සේ පොදු ලක්ෂණයට ආවට පස්සේ පේන පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ තියෙන බව තේරෙනවා නමුත් දෙක වෙන් කරගන්න බෑ ඉතින් මේක වැරද්දක් නෙමෙයි මේක සියුම් භාවයට යෑමක්. ඊට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ කියන තැන ඒ පිරිමැදින ගතිය, උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය, හිරි වැටෙන ගති වගේ ගති වර්ගයක් තියෙනවා. නමුත් ඒකට බය ඇරිච්ච වෙලාවක ඒක සුවද වෙච්ච වෙලාවේ වශී කරගත්ත වෙලාව වෙනවා මුළු ශරීරයේම තියෙන බව, නොමැරිච්ච බව, මම දැන් මෙතන ඉන්නවා කියන බවත් ආනාපානේ වගේම නිතරම සංඥා නිකුත් කර කර ඉන්නේ හැම සෛලයකින්ම හැම ජීවි සෛලයකින්ම හැම චිත්තක්ෂණයකම මම වෙමි මම වෙමි මම වෙමි කියලා සංඥා නිකුත් කර කර ඉන්නේ කොත්තනක හරි එක සෛලයක හරි පුංචි වරද්දක් වෙච්ච ගමන් ඒක හෙඩ් ඔෆිස් එකට තේරෙනවා මොකක් හරි පොඩ්ඩක් හැපිච්ච ගමන් කුරුලාවක් ආපු ගමන් ඒක එකපාරට උඩට තේරෙනවා ඒ නිසා යෝගාවචරය අර මම දැන් මෙතන කියලා පණන් ගන්නකොට තිබුණු ඒ වර්තමාන චිත්තක්ෂණය මේ කාම සංඥාවන්ගෙන් තොර වෙලා රූප ධර්ම දිගේ ටිකක් ආස්වාස්පසත්ගේ බැහැගත්තට පස්සේ මුළු ශරීරෙම අත්දකින්නේ මේක නිකන් දිඹි කෝට්ටක් වගේ. මේ මැසි පොදියක් වගේ හැම තැනම කම්පන චංචල රාශියක් තියෙනවා. මේක සමහර වෙලාවට මේ මේ මැසි පොදිය ඇවිස්සෙනවා. විශ්ුණාට පස්සේ ආ දැන් සීමා මරියාදාවක් නැහැ. මම කියා ගන්නත් බෑ, නෑ කියා ගන්නත් බෑ, පොදියත් නැහැ. ඒකට මීමැසෝ ටික කොහොමද ගිහිල්ලත් නැහැ. හැම තැනම නලියන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරයට හරි බයක්, හරි අසරණ ගතියක් ඇති වෙනවා. යෝගාවචරයට දැන් අර ශරීරයේ මුළු ශරීරේම මේ වගේ ධාතු වශයෙන් බලනකොට කට බඩ නහය දිව ආදි වශයෙන් කියන මේ සම්මුති මේ සංසිද්ධියට පටවන්න බැරුව යනවා. මේ අත ඉඳපු ගමන් තඩිසි වෙන්න පටන් අර ගන්නවා. එහෙම ඇඟ පැත්තකට නැමෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉස්සරහට තල්ලු කරනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් පිම්බෙනවා තේරෙනවා. ඒ නිසා හකුලලා පොළවේ ගිල්ලනවා තේරෙනවා. මේ নানা ආකාර දේවල් බලනකොට යෝගාචරයට මේ පැත්ත බලනකොට මේ පැත්ත ගැන මතක නැහැ. මේන්න මේ විදිහට මේ රූප ධර්ම පොදු ලක්ෂණේ වශයෙන් බලනකොට පෞද්ගලික ලක්ෂණ වශයෙන් මේ පොදු ලක්ෂණ වශයෙන් බලනකොට ඇද්දක වහගෙන ඉන්න යෝගාවචරයට දැන් මම කියන සීමාව බොඳ වෙන්න පටන් ගන්නවා. ඒක හරියට පොදියට හිට මීමැස්සෝ ඇවිස්සුනා වාගේ. මේ ඇවිස්සීමත් එක්කම යෝගාවචරය මේ එක එක මීමැස්සා තුළ තිබුණ ගතිවල වෙනසක් මොකුත් වෙලා නැහැ පොදිය හිටියත් ඈතට ගියා. ඒ නිසා මීමැස්සෙක් අල්ලලා බලනකොට ඒක පොදිය හිටියත් ඈතට ගියත් එකයි. පොඩි වෙනසක් මෙතන තියෙනවා. අර අතරමැද තිබුණු අවකාශය විශාල මේ අවකාශයේ විශාල වීම යෝගාවචරයට බරපතල අභියෝගයක් වෙනවා. මොකද අවකාශය කියන්නේ රූප ධර්මයන්ගේ නාස්තික ප්‍රත්‍යක්ෂය. රූප ධර්මයන්ගේ ආස්තික ප්‍රත්‍යක්ෂය තමයි පට වියාපෝ තේජෝ වායෝ කියන පට විනා තද ගතිය මෙලක් ගතිය. බර ගතිය, හැල්ලු ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය කියලා ඒක පටිඝයක් ඇති කර දෙන්න පුළුවන්. හැප්පීමක් ඇති කර දෙන්න පුළුවන්. වැද්දීමක්, කෙටීමක් ඇති කර දෙන්න. ඉද්දන්න පුළුවන්. රුප්පන්න පුළුවන්. තේජෝ ධාතුව උණුසුම සිසිලස කියලා රුප්පන ගතිය, ඉද්දන ගතිය තියෙනවා. වායෝ ධාතුව කුම්බන ගතිය සහ හකුලන ගතිය, සලන ගතිය කියලා තියෙනවා. ආපෝ ධාතුවේ තියෙන පිඩු කරන එහෙම නැත්නම් වැగిරෙන ගතිය. මේ අවකාශයේ ඉද්දන ගතිය නැහැ. රුප්පන ගතිය නැහැ. හැබැයි අවකාශයෙන් පරිචීතන වෙන්නේ නැතුව මේ රූප ධර්ම වලට ඉන්නත් බෑ. දැන් වෙන්නේ මොකද්ද මේ මැසි පොඩි ඇවිස්සුනා වගේ අතරමැද තියෙන අවකාශයේ දකින්න පටන් අරගත්ත පස්සේ යෝගාවචරයා අකමැත්තෙන් නමුත් ඊටම අකමැත්තෙන් නමුත් මේ රූප ධර්ම වල ප්‍රමාණයට වැඩිය අවකාශයේ විශාලයි කියන එක තේරුම් ගන්නවා. අතනින් මෙතනින් රූප ධර්ම තියෙනවා. දැන් මේ මේ කාමරය ඇතුලේ අපි වහලා මේක හයිඩ්‍රජන් බැලුම් ටිකක් දැම්මට පස්සේ ඒකට මේකට බැලුම් පාවෙනවා. බැලුම් පාවුනාට මොකද මේ බැලුම් නැති අවකාශයේ වැඩිනේ. බැලුම් ටික ඔක්කොම හුලම් පුම්බල අයරලා පෙට්ටි එක දැම්මනම් කාඩ්බෝඩ් පෙට්ටි එක බොහොම පොඩි ඉඩයි තියෙන්නේ. බැලුමක් පුම්බලාව හයිඩ්‍රජන් වලින් දානක පාවෙන්නේ ඇති ඊට පස්සේ හරි අලංකාරයි. අපිට බේනේ බැලුම් විතරයි. නමුත් උඩ බැලුම් බැලුම් වල බලනකොට පේන්නේ තියෙන බැලුම් අතරේ මොකක්දෝ තියෙන අවකාශයක්. ඒ අවකාශය තමයි මේක පාවෙන්නේ කියලා. මෙන්න මේ රූප ධර්ම පොදිය ලිහිච්ච වෙලාවක් ආවොත් යෝගාචරය බය වෙලා, දාඩිය දාලා, සලුවකසා දාලා නැගිටලා යන්නත් ඉඩ තියෙනවා. නමුත් කවදා හරි ආර්ය ශාවකෙක් වඩපත් වෙලා හැරලා බලනකොට පේනවා මට ඉස්සෙල්ලාම කාම සංඥාව තිබුණා කාමයේ තිබුණා අදිට ධම සම්ප්‍රායකව ඊළඟට කාම සංඥාව තිබුණා මම උන්න යන්තම් පරිේශන කරලා විභා භාවනා කරලා කරලා ඒක අයින් කරා අයින් කරලා පස්සේ මම උන්න ආනාපානිය ගත්තා විශාල වටිනා එකක් විදියට දැන් ආනාපානයේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට ගියාම වර එක මේක පොදියේ ලියනවා ඝන විනිභෝගය කියන වචනේ මේකට පාවිච්චි කරනවා මේ ඝණයකට තිබුණ එක විනිභෝග වෙනවා. එහෙම නැත්නම් අයිස් කැටයක් තිබුණ එක වතුර වෙලා වතුර වාෂ්ප වෙනවා. දැන් වාෂ්ප වුණාට පස්සේ මේක මොනවක්වත් බලන්න බෑනේ. පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා අයිස් කැටේ නම් හර්ධික මෙහෙමයි, පළල මෙහෙමයි, උස මෙහෙමයි, ගුරුත්වාකර්ෂණය මෙහෙමයි, ගුරු විශිෂ්ට ගුරුත්වය මෙච්චරයි, බර මේ ඔක්කොම කියයි. වතුරෙත් ටිකක් කියයි. වාෂ්ප වුණාට පස්සේ. දැන් යෝගාචරකේ අධීක්ෂණ ශක්තියේ අධිකාරී ශක්තියෙන් මිදුණා. එයාට ආණ්ඩු මට්ටු කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා යෝගාචර නැවත බලනවා මේ වාෂ්ප ටික ගන්න වතුර කරලා වතුර ටික අයිස් කරගත්තොත් මට ඕන විදිහට එහෙමේ කරන්න පුළුවන් පාලනය කර ගන්න පුළුවන් කියලා හැම වෙලාවෙම මේ වගේ මේ පොදිය විසිරෙන්න හදන වෙලාවේදී ඒ යෝගාචරයට රූප ධර්ම පිළිබඳව මනාවබෝධය නැත්නම් මේ ਸਰවඥාන්සේ අපිව ගෙනියන්න හදන තැන පිළිබඳ හැඟීමක් නැත්නම් මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ මෙතනයි කියන එක හැඟීමක් නැත්නම් යෝගාචරගේ හැම තර්ක ඥානයක්ම මේ කටයුත්තට හරස් කරනවා ඒ මොකද එයාට වෙන්නේ මම ය නැති වෙනවා දැන්. මගේ ළඟ තියෙන මාන්නේ මනින්න පුළුවන් ඒ ඒකකේ නැති වෙනවා. තණ්හා කරන්න බෑනේ දැන් වාෂ්පීකරණය වුණාට පස්සේ වාතය ඔක්කොම තණ්හා කරන්න බෑනේ. ඉතින් ඒ නිසා තණ්හා මාන දිච්චල පොදිය ලියන. මේ පොදිය ලිවීම පේන්නේ Tamange ජීවිතේ වෙච්ච විශාලම අභැග්ගයක් වාගේ. කොටිම කියනවා මරණේ වාගේ. නැත්තම් මරණ බය මරණයට ඇති ඒ සැක කරන ගතිය අනිවාර්යයෙන් මෙතෙන් තියෙනවා. ඒක නිසා මේ යෝගාවචරය මේ සිද්ධ වෙන්නේ පොදියට තිබුණ දේ විසිරී යෑමක්, පතුරු ගහලා බැලීමක් මේක විසිතුරු වශයෙන් බලන් ඉගෙන ගත්තා. මේ මැජ පොදිය ඇවිසිල්ල විතරයි මෙතන උනේ. ජලයේ තිබුණ එක වාෂ්පීකරණ එක විතරයි විතරයි මෙතන උනේ. ජලයට මොනක්වත් අංශු වලට මොකක්වත් වෙලා නැහැ. පොදිය හිටියත් එළිය හිටියත් මේ මැස්ස තමයි මැස්සම තමයි. නමුත් අර ඝන සංඥාවට තියෙන ආසාව මේක කෘත්‍ය ඝණය ආරම්මන ගණය විවිධ විදිහෙන් වැඩ කරලා තියෙනවා. මේක ලියන්න පටන් අර ගන්න වෙලාවේදී යෝගාවචරය මේ රූප පිළිබඳව දතයුත්ත මේකයි. ඒ ආස්වාස ප්‍රසආස ඇල්ලුවේ ඒක නිවන නිසා නෙවෙයි. ඒ ආස්වාස ප්‍රසආසයේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන ස්ථාවරය ලබා ගන්න අපි එකකට අවධානය යොමු කළ යුතු නිසා. මානසිකාරය යොමු කළ යුතු නිසා. දැන් මෙතන මානසිකාරය යොමු වෙන්න අපේ ඉඳුරන් දන්නේ පට වියාපෝ තේජෝ වායෝ පමණයි. හැපෙන, ඉද්දෙන, කුප්පන දේවලට රූප කියන්නේ. නමුත් මේක විහිල්ලා බැලුවට පස්සේ රූප බොහෝම ඩිංගිත්යි තියෙන්නේ. විශාල අවකාශයක් තියෙනවා. අවකාශයට කියන්නේ නාස්තික ප්‍රත්‍යක්තිය. ඇතිපැත්ත නෙවෙයි නැතිපැත්ත. මේක දැකපු ගමන් යෝගාවචරය නිකන් උලම් බැස්සා වගේ සම්පූර්ණ ඉදිරි ගමන පිළිබඳ තුන කුසල ඡන්දය බොහෝ විට නතර වෙනවා. සද්ද මේ සුතමේ ඥානෙ නැත්තම්. එහෙම නැත්නම් අපි කිව්වොත් චින්තාමේ වශයෙන් මේ වෙන සිද්ධිය තේරුම් ගන්න බැරි නම් යෝගාචරය හරි අපහසුකටපත් වෙනවා. උලන් අල්ලන්න ගිමිණියෙක් නමුත් කිසිම කිසි කෙනෙක් මේ ලෝකේ ඒකට ස්වයම්භූ ඥාණයෙන් මේක තේරුම් අරගෙන මෙතන ගැටේ ලියන කෙනෙක් ලෝකේ නැහැ. අපිට සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් වශයෙන් කියනවා සරුවචන් වහන්සේ තමයි කියන්න තියෙන්නේ. උන්වහන්සේ ස්වයම්බු ඥාණයෙන් දැනගත්ත මේ රූපයේ විපරිණාමය මෙහෙමයි. පෞද්ගලික ලක්ෂණ පිළිබඳ කතා කරන ඒ ව්‍යාකරණේ පමණක් දන්න ආර්ථික ප්‍රත්‍යන්තිය පමණක් දන්න භෞතික විද්‍යාඥය නැත්නම් භෞතික පැත්ත හොයන මේ පෘථග්ජනයට ගොඩාක් රණ්ඩු කරන දේවල් තියෙනවා ඉඩම් නඩු තියෙනවා බෙදා හදා ගන්න දේවල් තියෙනවා ඊර්ෂ්‍යා කරන දේවල් තියෙනවා ලැබිච්ච නැති දේවල් තියෙනවා මේ ඔක්කොම පඨවි ආපෝ තේජෝ කියන හතරමා භූතයන්ගේ පෞද්ගලික ලක්ෂණ කියන පටු චීරුවේ පමණමයි ওই රණ්ඩු සරුවල් කලාකොලා තුන් තුන් පේසුඤ්ඤං ආදි වශයෙන් බුදුහාම කියන්නේ තෝ තෝ වර වර පළ කියාගෙන ආයුධ ගන්න ওই කිල්ලෙමට තමයි. නමුත් මේ පඨවි ආපෝ තේජෝ ඇතුළත පිටත දෙකේම මේක සමානව තියෙන්නේ. මේ එක කැලකට මම කියන එක කැලකට මම නෙවෙයි කියනවා. මේකත් අපිට අපේ දෙමාපියන් විසින් ගුරුවරයන් විසින් ඔළුවට දාපු පිළිකාවක්. පටලවල හඳුන්වා දීම. එළියේ තියෙන පටවි ධාතු, ඇතුලේ තියෙන පටවි ධාතු කිව්වනම් මට මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවා, මගේ පුතා කියා ගන්න හම්බ වෙන්නේ නෑනේ. නමුත් සරුවචනාංශي ඔක්කොටම අම්මා තාත්තා වශයෙන් පෙන්නනවා. උඹේ අම්මා තාත්තා කියා බං අම්මා තාත්තගේ රූප ධර්ම දිහා බලපන්. උඹේ ආසස් වාසයේ රූප ධර්ම දිහා බලපන්. මුළු කයෙම රූප දිහා බලපන්. ඕගේ ඔක්කොගම තියෙන පටවියාපෝ තේජෝ විතරයි. ඒක පටවියා ධාතුවක් ගත්තොත් ඒක දන්නේ නැහැ ඒක තියෙන පිරිමියෙක්ගේද ගෑණියෙක්ගේද කියලා. ඒක දන්නේ නැහැ ගහකද තියෙන්නේ කොළ බැලකද තියෙන එකට පටවි ධාතු පටවි ධාතු. අපි විතරක් ඒ පටවි ධාතුව ගෑනු කෙනෙක්ගේ තියෙනවා නම් ඒකට ප්‍රේම කරනවා පුරුෂයෙක්. පුරුෂයෙක්ගේ තියෙනවා නම් ගෑණියක් එක බදා ගන්න උත්සාහ කරනවා. ඉතින් එළියේ තියෙන පටවි ධාතුව බදා ගන්න ගම මේක බෑ කියනවා. ඉතින් මේ දෙල්ලම දිහා බලනකොට ආර්යයන් වහන්සේ නමක් විදිහට මේ පටවි ධාතුවට මිනිසු රණ්ඩු කරන හැටි ඒකේ කොටස් බෙදා ගන්න හදන හැටි දිහා බලනකොට අපේ සිංහල කියවනක් තියෙනවා මේ හතරම හතර hina කියලා જાතිය. මේ මහා පොළව මේ මසුරෙක් මැරුණාට පස්සේ කල්පනා කරන මියකා ඉන්නකන් ඉඩම් ලබන්න කොච්චර මහන්සි වුණා. මෙච්චර මට ඉඩම් තියෙනවා අච්චර ඉඩම් තියෙනවා දේශ මේ වෙදේ පාවේලි බඳගෙන නඩු කියාගෙන ඉඩම් නඩු කියාගෙන නටනවා මැරුණට පස්සේ අර අඩි 6ක වල විතරනේ උට ඉතුරු වෙන්නේ කෝක මැරුණත් එච්චරනේ මේක මැරෙනකම්ම මෝ දන්නේ නැහනේ එදාට මහ පොළොව බඩ බැඳගෙන ඉන්නවනේ අනේ අම්බී මේක ආයෙ පුදුනට පස්සේ ආයෙත් අර වගේම බදාගන්න ඒක ලියල මැරුණට පස්සේ අර අඩි 6 විතරයි ඉතුරු වෙන්නේ ඔය ෂේක්ස්පියර්ගේ කන කන කතාවක් තියෙනවා. එකම පන්ති ඉගෙන ගත්ත යාළුවෝ දෙන්නේ එකෙක් ඉඩම් ඒජන්ත කෙනෙක් වෙලා තිනවා. අනිත් එක ඉංගන්නෙක් වෙලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු හැමදාම හරි කරදරෙන් අඳකොවිතං කරන 150කට වැඩිය දීලා හරක් බලාගෙන 150කට වැඩිය දීලා හරි දුකෙන් කල්පනා කරනකොට කල්පනා වුණලු මගේ යාළුවා ඉඩම් ඒජන්ත කෙනෙක්. ඉතින් පස්සේ දවසක් ගියා. ඊට පස්සේ කළු උඹයි මම ජනේක පන්ති උන්නේ ඒ වුණාට මම ඉන්නේ හරි දුක්ඛිත තත්ත්වයේ දැන් උඹ ඉන්නේ ඉඩම් කච්චිරි පවත්තේ අනේ මචං මටත් පොඩි ඉඩම් කැලක් දීපන් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම හොඳට දන්නවා උඹ උඹට ගන්න ඕනේ ඉඩම මෙච්චරයි කියලා රවුමක් ඇවිල්ලා වරෙන් කිව්වා. මම මෙතන ඉඩම් කච්චරේ පවත්තලා. ඉතින් මේ මිනිස්සයා ගියාලු ගියාලු ගියාලු වට අල්ලන්න අර කිව්වල මම පහට ඉඩම් කච්චරේ වහනවා. ඊට ඉස්සෙල්ලා උඹ රවුම පෙන්න බෑ ඒක ඇලඹට එන්නේ. මේ මිනිස්සයා පහ වෙනකොට එහා කෙලෝරේ. දැන් ඊට පස්සේ හති පිඹගෙන දුවගෙන දුවගෙන දුවගෙන ආවල දැන් ඉඩම් කච්චරේ ඉස්සරහින් ඉස්සලා මේක වට කරගෙන ආවොත් ඉඩම හම්බෙන්නේ. අනේ එන්න ඉඩම් කච්චියට හැතැම්මකට විතර ඉස්සලා හති වැටලා මැරලා වැටෙනවා. ඉතින් යාළුවා ඉඩම් කච්චියට වල පහුවෙන්ද ගිහිල්ලා ඇල්ල බලුවා මෙයාට මොකද උනේ කියලා බලනකොට මැරලා ඉන්නවා. ඊට පස්සේ කළු විශාල ඉඩමක් අල්ලන්න ගිහිල්ලා මෝට අන්තිමට ඉතුරුනේ වලලන වල විතරයි. ඊමණස සීමිත ප්‍රමාණයකට ආව නම් ඉඩම් කච්චියට ඉවරෙන් තවිසලා ඉඩමක් ගණ්ඩක් තිබ්බා. විශාල ඉඩමක් අල්ලන්න වටේරවම ගියා. ඉතින් මේක දකිනකොට බඩ බදාගෙන hina වෙනව ඇර මහ පොළොවට වෙන කියන්න දෙයක් නැහැ. ඒ වගේම මේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් මේක දකින එකත් පොදු ලක්ෂණ දෙක දකිනකොට තාමත් යෝගාවචරයාගේ හිත තියෙන පටවි ආපෝ තේජවල. නමුත් හොඳට මතක තියාගන්න නිවන තියෙන පටවි ආපෝ තේජවල නෙවෙයි කිට්ටුවෙන් අර තියෙන අවකාශය. නමුත් කවදාකවත් අවකාශ ධාතුව ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රයන් ඇදලා තියෙන්නේ පටවි එහෙම නැත්නම් රුප්පන ඉද්දන ගතිවල. ඒ නිසා මේ ඉඳුරන්ට ගොදුරු වෙන ප්‍රදේශයේදී ගියොත් කදාකවත් වෙන විදිහ කියන නිවන ඉඳුරන්ට ගොදුරු වෙන්නේ ගොදුරු නොවන තැනට යන්න එකම ක්‍රමයයි බුදුහාමරන් තියෙන්නේ ගොදුරු වෙන ටික හොඳට පිරිසිදු බලලා පතුරු ගහලා විසිතුරු කරලා බලපං. බලන බලන යනකොට පේනවා මේ පුංචි පුංචි මේ රූප ධාතු තියෙන විශාල අවකාශයක. දැන් ඔය